සදහැවත් ඔබ සියලුම දෙනාට. සදහැවත්නි දුක්ඛිත වූ මේ සංසාර සාගරයේ නිතරව ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ ශාන්ති අපේක්ෂා කරන සුපින්වත් ඔබ වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දිනයකම සංවිධානය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනයක් සමාරම්භ කරන්නටයි මේ සෝදානම් වන්නේ. අදත් සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධීශවර කම්මඨානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව নমස්කාර පූජා පෙරදරිව සාදුනාද පවත්වමින් පිළිගනිමු සාදු සාදු සාදු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 සෑම බ්‍රහස්පතින්දා දිනකම ලෝක ප්‍රහා විකාශනය කරන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකට දායකත්වයෙන් ගත්තා තලවතු ගොඩ පදිංචි මානෙල් කුරේ මහත්මය ඇතුළු ඥාතින් ඥාති මිත්‍රාදීන් විසින් ප්‍රධාන ආරමුණ සසරින් නිවනට යාමට වෙරදරන ඔබ අප සියලු දෙනාටම මේ උතුම් වූ ධර්ම දානමය කුසලයේ මහත් වූ උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවයි ඒ අරමුණ ඇතුව තමයි ඒ උදාරූපින්කමට සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ දිගහරින්නේ විසුද්ධි මාර්ගය. ඒ විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට දිගහරින්නේ දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධිය. කාංකා කියන්නේ සැකේ නැති කරගන්න නැති කරගෙන පිරිසිදු වෙන ආකාරය. සැකය, අවිශ්වාසය, විමතිය ඒ ගැටලුව විසඳගෙන පිරිසිදු වෙන ආකාරය පිළිබඳව තමයි මේ හතරවෙනි ධර්මතාවය විසුද්ධි හතයි සප්ත විසුද්ධීන්ගෙන් හතරවෙනි එක. කාංකා විතරණ විසුද්ධිය. එහෙනම් අදත් ඒ පිළිබඳවමයි ධර්ම දේශනාව. මේ සංසාර සසරෙන් කොහොමද නිවෙනට යන්නේ? ඇයි? සසර පැවැත්මට හේතු තියෙනවා. හේතු ක්‍රියාත්මක වෙන තාක්කල් සසර පැවැත්මක් තියෙනවා යම් අවස්ථාවක යම් වෙලාවක ධර්මය දැනගෙන පැහැදීමෙන් අවබෝධ කරගෙන හේතු අයින් කළොත් නිවනටමයි ඒක අදද හෙටද ලබන සතියේද කියලා අදාළ නැහැ ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න යම් වෙලාවක් ඇද්ද එතනදී ආ හේතු අයින් කරනවා ඒ අනවබෝධය තුළ ඉන්න තාක්කල්ය හේතු හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුකට හේතුවක් තියෙනවා. ස්කන්ධ පංචකය ධාතු ආයතන නාම රූප මේ තමයි දුක්. මේ සියල්ල හදන්නේ හේතුන්ගෙන්. එහෙනම් හේතු නිරුද්ධද යම් තැනක සහ මුලින්ම අවසන්ද නැවත හටගැන්මක් නැද්ද? ඒ නිවනයි. ඒතර නිර්වාණ ධාතුව කියන්නේ පැවැත්මක් නැති තැන. පැවැත්මක් ඇති තැන සසර. යම් හෝ සියුම් හෝ සිතවිල්ලක් හෝ යම් රූප ධර්මයක් පවතිනවාද? එතන පවතින දුක. කිසිවකම නොපැවැත්මක් ඇද්ද? එතන නිවනයි. නාම රූප දෙකේ පැවැත්මක් නෑ. ස්කන්ධ පහේ පැවැත්මකුත් නෑ. ආයතන වල පැවැත්මකුත් නෑ. ධාතු වල පැවැත්මකුත් නෑ. එන්නේ නෑ. උදාහරණයක් කියනවා. ගින්නක් ඇවිලෙනවා. ඒ ගින්නට අපි වියලි දර දැම්මොත්, වියලි ගොම දැම්මොත්, වියලි වියලි ද්‍රව්‍ය දැම්මොත් ඒ ගින්න ඇවිලෙනවා. හැබැයි ගින්නට අපි මොකුත් නොදා හිටියොත් කිසිම දෙයක් දාන්නේ ඒ තියෙන ආහාරය අරගෙන ඒ ගින්න නිවෙනවා. එතකොට ඒ නියුණු ගින්න උතුරට ගියාද දකුණට ගියාද නැගෙනහිරට ගියාද බටහිරට ගියාද? ගිය තැනක් නැහැ. නියුණා. හැබැයි නැවත එතනට වියලි වියලි දර වියලි වියලි ගොම වියලි වියලි දේවල් දැම්මොත් ඇවිලෙනවා. එතක් ඇවිලෙනවා. නොදා ඉන්නවා. ඒ නොදා ඉන්නේ මොනවද? මේ පිළිබඳව කරුණු කියන්නේ. ඔයත් මේවා නැවත නැවත මේ ගින්නට දානවද කියලා බලන්න. දානවා නම් ඒ වයින් කරගන්න. ඒතොර ගින්න නිවෙනවා. ඒ නිවුණු ගින්න උතුරට ගියත් නැහැ. දකුණට ගියත් නැහැ. නැගෙනහිරට ගියත් නැහැ. බටහිරට ගියත් නැහැ. නිවුණා එතනින් අවසන්. පැවැත්ම නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපදින්න සැරසෙන සත්‍යයටත් උපන්නා වූ සත්‍යයට ප්‍රධාන හේතු හතරක් තියෙනවා. උපදින්න ලෑස්ති වෙන සත්‍යයට. හා උපන්නා වූ සත්‍යයට. උපදින්න ලෑස්ති වෙනවා නම් එයාට සතරක් තියෙනවා. උපන්නා වූ සත්‍යයට සතරක් තියෙනවා. එහෙනම් මේ උපදින්න ලෑස්ති වෙන සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ප්‍රධාන හේතු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි කබලින්කාර ආහාරය. කෑලි වලට කඩලා, ගුලි කරලා අපි අනුභව කරනවා. ඒක ඕනේ. කබලින්කාර ආහාරය. නැතුව මේ ප්‍රවෘත්තිය ගෙනියන්න, මේ පැවැත්ම ගෙනියන්න බෑ. දින 6ක් ගෙනිච්ච හැකි හත්වෙනි දවසේ අනිවාර්යෙන් වළඳන්න වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදුණු අනාගාමී පුච්චලයන් රහතන් වහන්සේලාත් 6 වෙනි දවසේ නැගිටිනවා. ආහාරයක් ගන්න ඕනේ. 6 දවසයි ඉන්නේ 7 වෙනි දවසේ නැගිටිනවා අනිවාර්යෙන්. එහෙනම් කබලින්කාර ආහාරය ඒ කෑලි වලට කඩලා ගුලි කරලා ගන්න ආහාරය හේතුද? හේතුවයි. ස්පර්ශ ආහාරය. ස්පර්ශයක් උන් නැත්තම් මේ පැවැත්ම ගෙනියන්න බෑ. මොකක්ද ස්පර්ශය කියන්නේ? ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕන. පැවැත්ම අරන් යනවා. එතකොට සිතක් පහළ වෙනවා. කරුණු තුන එකතු කරලා දෙනවා. ස්පර්ශය තමයි එකතු කරලා දුන්නේ. විඳිනවා. නැත්තම් ගෙනියන්නේ බෑ. තේරෙනවද කියන්නේ? කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ. ගැටෙන්න ඕනේ. සිතක් හැදෙනවා. එතකොට ඒ කරුණු තුන එකතු කරන්න මූලික උනේ ස්පර්ශයයි. පින්නම් සංගති පස්සෝ. ස්පර්ශය නිසා විඳිනවා. එතකොට පැවැත්මක් තියෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. එතකොට නාසයට ගඳ සුවඳ ස්පර්ශ වුනේ නැත්තම් ඒත් විඳින්න බෑ. සිතක් හැදෙනවා ඝන විඥානය වර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. එතකොට පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ තවත් දිගට යනවා ඉතින්. විඳීම හඳුනා ගන්නවා, හඳුනා ගැනීම අනුව බලවත් වෙනවා, බලවත් වුනහම විඥානීය පවතිනවා. ඉතින් සංසාර ප්‍රවෘත්තිය තියෙනවා, පැවැත්මක් තියෙනවා. දිවට රස ස්පර්ශ වෙන්න ඕනේ. රස දැනගැනීමේ සිතක් ඇදෙන්න. කර්ණතන එකතු කළ ස්පර්ශය විසින්. ස්පර්ශය උනේ නැත්තම් දැනගන්න බෑ. බටයක් දාලා බටයකින් ආමාශයට අර බ්ලෙන්ඩර් කරලා ආහාර දැම්මොත් රස දැනගැනීමේ සිත් හැදෙනවද? කවදාවත් හැදෙන්නේ නැහැ. එහෙනම් ඒක දිවට ස්පර්ශ වෙන්න ඕනේ. කර්ණ තුන එකතු කරේ ස්පර්ශයේ විසින් ස්පර්ශය නිසා රස විඳිනවා. කායට පහස සීත උෂ්ණ දෙක දැනෙනවා. ඒ අනුව සිතක් හැදෙනවා. එතකොට ඒ ස්පර්ශය උනේ කායට. ඒ ස්පර්ශය අනුව විඳිනවා. එතකොට ස්පර්ශය ආහාරයක්ද? ආහාරයක්. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනා. චේතනා කියන්නේ කර්මය. උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයට. මේ මනෝ සංචේතන ආහාරය වනේ මම මේ පිළිබඳව විස්තර කරනවා. තව ටිකකින් මුල ඉඳන් ගන්නවා කබලින්කාර ආහාරය ඉඳලා. අනිත් එක විඥාන ආහාරය. මනස නැත්නම් මේකේ පැවැත්ම තියනවද? සිත විඥාණය මනස නැත්තම් නෝගල ඇදගෙන වැටෙන පොළොවට. ඊට පස්සේ ඉතින් නම කියලා කතා කරන්නේ එයාගේ දේහය කියලා තමයි කතා කරන්නේ. එතන ඒ කියන්නේ එහෙනම් වටිනාකම තියෙන විඥානය. ඒක පහ වෙච්ච තැන වැඩක් නෑ. එහෙනම් විඥානයේ ආහාරයත් ඔව්. දැන් බලමු. දැන් කෙටියෙන් කිව්වේ. දැන් විස්තර වශයෙන් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආහාර හතර විශේෂ විශේෂයි. උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් නියත වශයෙන්ම අවශ්‍යයි. ආහාර වලට හේතුවක් තියෙනවා. තණ්හාවයි. තණ්හාව අවසන්ද මේ ආහාර එතනින් එහාට අවශ්‍ය වෙන්නේ. ඒ Nirodhe හෙවත් නිවනයි. ඒකට යන මාර්ගයක් මම දේශනා කරලා තිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරෙනවා. එහෙනම් ඒ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරොත් මේ හේතුඵල ධම දැකලා විදර්ශනා ප්‍රඥාව තුළින් යා නියත වශයෙන්ම යන්නේ නිවනට. එහෙම නැති තාක්කල් සසරට. සසරට මේ හතරම ඕනි. දැන් බලමු කබලින්කාර ආහාරය කෑලි වලට කඩලා ගුලි කරලා ගන්න ආහාරය මේ උපදින්න ඉන්න සත්‍යයට කොහොමද දෙන්නේ? උපදින්න ලෑස්ති වෙන සත්‍යයක්. කොහොමද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? එයාටත් මේක උපකාරයි. ඒ කොහොමද? අපි මේක කලිනොත් මේ දේශනාවලදී මේක පැහැදිලි කරලා තියෙනවා. සත්‍යයක් එහෙම නැත්නම් කෙනෙක් හෝ අපි දැන් සම්මුතියෙන් කතා කරනවා නම් පුච්චරෙක් ගැන කතා කරා. කෙනෙක් කුස පිළිසිඳ ගන්න නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනි. මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඕනේ. චුත වෙච්ච සත්‍යයේ විඥාණය මේ කලලයට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් එහෙනම් මේ කබලින්කාර ආහාරය කොහොමද මේ උපදින්න යන සත්‍යයට උපකාර වෙන්නේ? ඒ තමයි ස්ත්‍රී ඩිම්බ සකස් වෙන්නේ මව ගන්න ආහාරයෙන්. තේරෙනවද කියන එක? අම්මා ගන්න ආහාරයෙන් තමයි ඒ ස්ත්‍රී ලිම්බ සකස් වෙන්නේ. තාත්තා ගන්න ආහාරයෙන් තමයි පුරුෂ සක්‍රාණ සකස් වෙන්නේ. එතකොට මව ගන්න ආහාරය මොනවද තියෙන්නේ? කබලින්කාර ආහාරය. කැලි වලට කඩලා ගුලි කරලා අනුභව කරපු ආහාරය ප්‍රත්‍ය වුණාද නැද්ද අර ස්ත්‍රී ඩිම්බ සකස් කරන්නේ හරිද? ඒතර පියාගත් ආහාරය මොනවද තියෙන්නේ? සතර මහා ධාතු සුද්දාස්ඨක කලාපය පටවියාපෝ තීචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඕජා කියන්නේ පෙතිරීම. ඒතර මව ගන්න ආහාරයේ තියෙන්නේ සුද්දාස්ඨක කලාපයයි. පියා ගන්න ආහාරයෙන් ඒ සුද්දාස්ඨක කලාපයෙන් සකස් කරන දෙයට තමයි පුරුෂ සක්‍රාණු කියන්නේ. දැන් එතකොට කබලින්කාර ආහාරය මවගත් ආහාරයත් පියාගන්න පියාගත් ආහාරයත් ගර්භාෂයේ යුක්තාණුවක් වශයෙන් නැවත සුද්දාස්ත්‍රක කලාපයක් වශයෙන් ගර්භාෂයේ පැතිරෙනවද නැද්ද? මේකට කියන්නේ ඕජා රූපය. ඕජාව කියන්නේ පැතිරෙනවා. දැන් පැතිරීමක් නෙමෙයිද තියෙන්නේ එතන? ගලාගෙන යාමක් නෙමෙයිද තියෙන්නේ? පැතිරීමක් තියෙනවා. ඒ තමයි ඕජා රූපය. දැන් මේ කබලින්කාර ආහාරයෙන් සකස් කරන්නේ ඕජා රූපය. ඒක තවත් විස්තර කරනවා නම් ඒකෙන් තමයි මේ ශරීරයේ සියලුම තැනට මේ ඕජාව ගෙනියන්නේ. ආමාශය පැසවලා ශරීරයේ සියලුම තැන් වලට මේ ඕචාව අරන් යනවා. ඒතකොට තමයි මේක පවත්වන්න පුළුවන්. ඒතකොට එහෙනම් අර ගර්භාෂය අර යුක්කාණුවේ තියෙන්නේ කබලින්කාර ආහාරයද නැද්ද? ඒතර කබලින්කාර ආහාරය කියන්නේ සතර මහා ධාතුව සුද්ධාෂ්ටක කලාපයේ හැවත් ඕජා රූපය, පැතිරෙන රූපය. දැන් ඒ රූපය අවශ්‍යද නැද්ද උපදින්න ඉන්න සත්‍යාගේ විඥාණයට බහින්ද? හ්ම් දැන් පැහැදිලිද එතකොට? එහෙනම් උපදින්න ඉන්න සත්‍යයටත් මේ කබලින්කාර ආහාරය ප්‍රත්‍යද උපකාරද ප්‍රයෝජනද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උපදින්න ලෑස්ති වෙන පුජ්‍යලයටත් ඕනේ උපන්නා වූ සත්‍යයට. දැන් අර ඒ පැතිරීම උඩ තමයි මේ විඥානය පතිත වෙන්නේ. ඒ කියන්නේ චුත වෙච්ච සත්‍යයේ ඒ ප්‍රතිසන්දි විඥානය චුත වෙන අවස්ථාවේ යම් අරමුණක් ඇද්ද? කර්මය කර්ම නිමිත්ත ඒකම තමයි ප්‍රතිසන්දි විඥානයේ ආරම්භණයත් භවාංග සිතත් ඒකමයි එහෙනම් මේ විඥාණය මේක පතිත වෙනවා මොකේද ඕජා රූපේ කබලින්කාර ආහාරයෙන් සකස් වෙච්ච ඕජා රූපේ අර විඥාණය පතිත වෙනවා පතිත වෙනකොට ඒක රූප කලාප 30ක් වෙනස් කිරීමේ බලයක් තියෙනවා අර ප්‍රතිසන්දි විඥාණයත් එක්ක පැටලලා ආපු කර්ම ශක්තියට ඒ නිසා තමයි සංකාරපච්චය විඥානං කියන්නේ. කර්මානුරූපව උපදිනවා කියන්නේ ඒක. උපදින කෙනෙක් නැහැ. අර සිතුවිල්ල මනසේ පැටලිලා ආපු කර්මය ඒ කියන්නේ කරපු ක්‍රියාව සත්ත්වඝාතනයක්ද අදත්තා දානයක්ද කාම මිත්‍යාචාරයක්ද බොරුවක්ද කේලමක්ද පරුෂ වචනයක්ද අධික ලෝභයක්ද දේශසහගත සිතක්ද ඒ බලවත් සිතත් එක්ක තමයි විඥානය පැටලිලා ආවේ. ඒතර විඥානය පැටලිලා ආපු විඥානය අර ගර්භාෂය රෝජා රූපේ ඒ යුක්තාණුවේ පැතිරෙන යුක්තාණුවේ පතිත වෙනකොටම ශරීරයෙන් 10ක් විකෘති කරනවා. තේරෙනවද? අම්මයි තාත්තගේ ඉන්ද්‍රියන් සම්පූර්ණයි හොඳට. දරුවා අංග විකලයි. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ආ කවුද හෙදුවේ? චේතනාම් වික්ක එකම් මම දාමි. ඒතර පෙර භවයේ දැන් මේ පැහැදිලිද දැන් කියන එක? ගැඹුරු කරුණක් මේ කියන්නේ. පැහැදිලි කළ සරලව කියන්නේ. එතකොට උපදින්න උපදින්න සෑස්ති වෙන පුච්චලයට කබලින්කාර ආහාරය ඕනේ දැන් නැද්ද? දැන් අර ඕචාරූපය පතිත වෙනකොට ශරීරයෙන් 10ක් හැබැයි හොඳට එවන්නත් පුළුවන්. එයා පෙර භවයේ හැසිරිච්ච ආකාරයගේ පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය තමයි ඊගව භවයේ නිර්මාණය කරන්නේ සකස් කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කර්මයට අනුරූපවයි. ඒකට කියන්නේ ජන කර්මය. කර්මයට අනුරූපවයි මේ බහින්නේ කියන්නේ. එතකොට දැන් හෘදේ වස්තුවෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. හෘදේ වස්තුව හොඳට වැඩ කරන, හොඳට ක්‍රියාත්මක වෙන, අවුරුදු 80ක් 90ක් දිගටම කිසිම ආබාධයක් නැතුව ක්‍රියාත්මක වෙන හෘදේ වස්තුවක් හම්බෙන්න පුළුවන්. හැබැයි හෘදේ වස්තුව කියන්නේ සුද්දාස්ස කලාපය. සතර මහා ධාතු. හරිද? ඒක සත්‍යයක් නෙමෙයි, පුච්චලයක් නෙමෙයි. ඒකෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. ප්‍රාණඝාත කුසලය නම් කරලා තියෙන්නේ හෘදේ වස්තු වලින් 10ක් වෙනස් කරලා එවන්නේ විකෘති කරලා එවන්නේ හෘදේ වස්තුව වැඩ කරන්න තියෙන අඩු කාලයක්. ඒතර හෘදේ වස්තුව වැඩ කරන්න තියෙන අඩු කාලයක් නම් ඒ පුච්චලයට මොකද්ද තියෙන්නේ? පැවැත්ම. කෙටි කාලේ. ඒ නිසා තමයි අඩු වයසෙන් මැරෙනවා කිව්වේ. සත්ත්ව ඝාතනය කරන පුච්චලේ අඩු වයසෙන් මැරෙනවා කිව්වා. උපදින්න ඕනේ නිරය බැරි වෙලාවත් මනුස්ස ලෝකයට આવත් අඩු වයසෙන් මැරෙනවා. ඒතර අඩු ආශ්‍රයෙන් මැරෙන්න අවශ්‍ය කරන ආකාරයට හાર્ට් එක හෘදේ වස්තුව සකස් කළා එමය. 10ක් විකෘති කළා. එහෙමයි නැද්ද? උපත්ති ඉඳලා. අමාරුවෙන් හුස්ම ගන්න. හાર્ට් එක හරියට වැඩ කරන්නේ නැහැ. එක්ක නාලයක් නැහැ. නාල දුර්වලයි. නැද්ද එහෙම? කවුද කෙරුවේ? කවුද වැඩේ කළේ? තමන්ගේම සිතුවිලි. වරදවා ගත්ත සිතමයි. ඒකයි චේතනාම් භික්කවේ කම්මං වදාමි. එතකොට භාව රූපයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. කරලා තියෙන කර්මය කාම මිත්‍යාචාරය නම් ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයෙන් 10ක් විකෘති කරනවා. නපුසකයි. රූපකලාප 30ක් විකෘති කරනවා. විකෘති කරන්නේ කොහොමද? අර කර්ම වේගයත් එක්ක පතිත වෙන විඥාණය අර ගලාගෙන යන ඕචා රූපය සුද්දාස්තික කලාපය කබලින්කාර ආහාරයෙන් සකස් වෙච්ච ඕචා මේ රූපය ටිකක් වෙනස් කරනවා එතකොට දැන් සත්‍යයද පහළුනේ දැන් සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළාද මොකද්ද සිද්ධ කළේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළේ නමුත් අපි කතා කරනවා පුජ්‍යලෙක් පිළිබඳව. එයාගේ හાર્ට් එක දුර්වලයි කියලා. එයාට අතක් නැහැ කියලා. එයාට කකුලක් නැහැ කියලා. එයාගේ කකුලක් හීනී කියලා. එයා අංග විකලයි කියලා කතා කරනවා. කෙනෙක්ද අංග විකල? දර අර යුක්තාණිය පැතිරෙන ඕචා රූපේ අර කර්ම වේගය පතිත වෙනවත් එක්කම වෙනස් කරපු සුද්ධාෂ්ටක කලාපේ වෙනසක් ඇති කරේ. සත්‍ය පුද්ගලෙක් ඉපදුන්නේ නැහැ නේද එතකොට ඒ තැනට සකස් කෙරුවේ Tamange පෙරභවයේ නොමනා විදියට හැසිරෙච්ච සිත නෙමෙයි මේ ප්‍රාණඝාතයක් කරන්න මනා ලෙස සිත හැසිරුණා නම් ප්‍රාණඝාත කරයිද නොමනා ලෙස හැසිරෙච්ච සිත ප්‍රාණඝාතයක් කළා එතකොට එනකොට මෙයාගේ හાર્ට් එක දුර්වලයි ශරීරයෙන් දුර්වලයි වැඩි කාලයක් පවතින්න බෑ අඩු වයසෙන් දැන් හරියට තේරෙනවා දැන් එහෙනම් උපදින්න ඉන්න සත්‍යාටත් එතන ඉඳලා උපන්නා වූ සත්‍යාට. දැන් බැස්සනේ මව් කුසේ. කොහොම හරි චේතනාව සකස් වෙච්ච ආකාරයට දැන් බැස්ස. දැන් එතන ඉඳලා කබරින්කාර ආහාරය කබරින්කාර ආහාරය අවශ්‍යද නැද්ද? මම ආහාර නොගත්තොත් මොකද්ද වෙන්නේ කලලෙට? මව ගන්න ආහාරයෙන් යපෙනවද නැද්ද දරුවා? සම්බන්ධ වෙලා තියෙනනේ පෙකණි වෙලේ. එතකොට මව ගන්න ආහාරයෙන් නේ දරුවා පෝෂණය වෙන්නේ එතනින්ද? එහෙනම් උපන්නා වූ සත්වයාට මව ගන්න ආහාරය කෑලි වලට කඩලා ගුලි කරලා ගන්න ආහාරය නෙමෙයිද? කබලින්කාර ආහාරය. එහෙනම් උපදින්න ඉන්න සත්වයාටත් උපන්නා වූ සත්වයාටත් ප්‍රත්‍යද, උපකාරද, ප්‍රයෝජනද නැද්ද? ඔක තමයි ලෝක සිද්ධ වෙන නිවැරදි ධර්මතාවය. සත්‍යයක් හදන්නේ, පුච්චලයක් හදන්නේ, සිතුවිලි ටිකක් හදනවා සතර මහා ධාතුන්ගේ එකෝ හොඳ බව එහෙම නැත්නම් ප්‍රකෘති తত্ত্বය එහෙම නැත්නම් විකෘති తত্ত্বය ඒ සුද්දාෂ්ටක කලාපයව සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය හෝ ප්‍රකෘති తত্ত্বය පුච්චලයක් හදලා නැහැ ඒ අනුව තමට සිත් පෙලක් හදනවා ඒවා විඳින්න අවශ්‍ය කරන සිත් පෙලක් හදලා එහෙනම් කබලෙන්කාර ආහාරය උපදින්න සැරසෙන්නා වූ සත්‍යයට වශයෙන් උපන්නා වූ සත්‍යයට එතන ඉඳලම ආයි ත්‍ෘතිය දක්වාම මේ භවයේ අවසානය දක්වා අවසානයේ දෙලුම් මිස්ම ටිකක් හරි දානවා කටට. අවශ්‍යද නැති. එහෙනම් උපන් උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක විශේෂ ආහාරයක්. හරිද? ඊගව ආහාරය තමයි පස්ස ආහාරය. ස්පර්ශ ආහාරය. එතකොට දැන් ස්පර්ශ ආහාරය උපදින්න ඉන්න සත්‍යයට කොහොමද ප්‍රයෝජන වෙන්නේ? එයි අර කලලේ මවගේ ගර්භාෂයේ කලලේ අර ඕජා රූපය පැතිරෙනවනේ පැතිරෙන්නේ මේ විඥානේ මේකට ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ස්පර්ශ වීම අනුව තමයි අර වෙනස් වීම ඇති කරන්නේ. තේරෙනවද දැන් කියන්නේ? විඥානේ මේකේ බහින්නේ පෙයි. නැත්තම් දරුවේ පිළිසඳ ගන්නෙ නැහැනේ. අම්මා දැන් හැම දෙනාටම දරුවෝ ඉන්නවද? නැහැ. එතකොට ඒ මව්පිය එකතු වෙන්නේ නැද්ද? සම්බන්ධ වෙන්නේ නැද්ද? ඇයි දරුවෝ නැත්තේ? ප්‍රතිසන්දි විඥානය බැස ගන්න සුදුසු විඥානයක් ඒ කලලයට සම්බන්ධ වෙන්නේ. ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා දැන් බෝධිරාජ කුමාරයාගේ කතාවේදී. ඒ බෝධිරාජ කුමාරයාට දරුවෝ නැත්තේ ඇයි කියලා. දන්නවනේ දහලා තියෙනව නේද? ඇයි ඒ දරුවෝ නැති උනේ රජ? එතකොට එයා කියනවා මම රජ මේ රටේ රජුරෝ. මට සියලු සම්පත් තියෙනවා. මට දරුසුරතල් බලන්න වාසනාවක් නැහැ. අර කලාලයක් එහෙම එලලා බුදුරජාණන් වහන්සේ උඩින් වඩි කියලා හිතුවා නේද? දැන් බුදුරජාණන් වහන්සේ මොකක්ද කිව්වේ එතනට ඇවිත්? මොකක් අයින් කරන්න කිව්වේ? ඇයි? දරුවෝ හම්බෙන්නේ. එහෙනම් හැමෝටම දරුවෝ හම්බෙනවද? නෑ. මේ කරුණ තුන සම්පූර්ණ වුණොත් විතරයි පැවැත්මක් ගෙනියන්න පුළුවන්. එහෙනම් අර විඥාණය මේ අර යුක්තාණය හෙවත් ඕචා රූපේ පතිත වෙන්න ස්පර්ශ වෙන්න ඕනේද නැද්ද? එහෙනම් ස්පර්ශය ආහාරයක්ද? උපදින්න ඉන්න සත්‍යයටත් ආහාරයක්. එතන ඉඳලා එතන ඉඳලා ඇහැට රූප ස්පර්ශ වෙන්න ඕනේ. ඇහැට රූප ස්පර්ශ උනේ නැත්නම් විඳින්නත් බෑ. එතන ඉඳලා පැවැත්ම ගෙනියන්නත් බෑ. ඊට පස්සේ හඳුනා ගන්නත් බෑ. ඒ ඉතින් ඇහැට රූප ස්පර්ශ වෙන්නේ නැත්නම් විඳින්නත් බෑ. රූප පිළිබඳව හඳුනා ගන්නත් බෑ. රූප පිළිබඳව සිත් හොඳ පැත්තට හෝ නරක පැත්තට බලවත් කරන්නත් බෑ. චක්කු විඥානය අසුරු කරගෙන. ඇස මූලික කරගෙන. පැහැදිලිද කියන්නේ? එහෙනම් ස්පර්ශයේ විශේෂ ආහාරයක්ද? චක්කු සම්පස්සේ කියලා එකයි. මේක විශේෂ ආහාරයක්. අවසාන චුතිය දක්වාම ඕනේද? මේ සමහර වෙලාවට මේ ඉන්ද්‍රියන් අවසාන අවස්ථාවේදී ඉන්ද්‍රියන් අක්‍රිය වෙන්න පුළුවන්. ඇස අක්‍රියයි, කනත් අක්‍රියයි, නාසයත් අක්‍රියයි, දිවත් අක්‍රියයි, කයත් අක්‍රියයි, මනස ක්‍රියාත්මකයි. මනසින් ගන්නවා අතීතයේ ඇහෙන්න ගපු රූප පිළිබඳව සිතුවිලි මේ මොලේ සෛල අතර තැන්පත් කරන් ඉන්න සංඥා මගේ. ඒව පේනවා මනසට. ඇස් දෙක පියාගත්තාම තමන්ගේ සිතට අනුගත කරගෙන තියෙන ඒවා පේන්නේ නැද්ද මනසට? ආ ඒව තමයි ඉන්නේ. මේ ඉන්ද්‍රියන් අනිත් ඔක්කොම අක්‍රිය වුණත් මනස කියන ඉන්ද්‍රිය ධර්මයේ ක්‍රියාත්මකයි ඒ ක්‍රියාත්මක වෙන තාක්කල් අරමුණු සමහර අය කියනවා එයා සිහිය නැතුවනේ මල එයක් කොයි විදියක් දන්නේ අරමුණු ගන්නවා අරමුණක් නැතුව චුතියක් සිද්ධ වෙන්නේ නැහැ. අරමුණක් එක්කම තමයි චුතියක් සිද්ධ වෙන්නේ. අරමුණක් නැතිව චුතියක් සිද්ධ වෙන්නේ රහතන් වහන්සේගේ විතරයි. අරමුණු ගැනීමන්නේ. රහතන් වහන්සේගේ චුතියේදී ගන්නෙ නැහැ. හැබැයි හැඩ රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට පහසක් දැනෙනවා. හැබැයි ඒවා තව භවයක් හදන්න තරම් බලය නැහැ ඒවට. කර්මය කර්ම නිමිති වශයෙන් ගන්න ඒවා ක්‍රියාසිත වශයෙන් ගන්න. එහෙනම් ඇහැට රූප ස්පර්ශ වුණොත් ප්‍රතිසන්දී ඉඳලම බිහිවෙච්ච තැන ඉඳලම අවසාන චුතිය දක්වාම ස්පර්ශ වුණොත් ප්‍රවෘත්තිය පැවැත්ම ගෙනියන්න පුළුවන් සිත් හදන්න පුළුවන් ඒ අනුව හඳුනා ගන්න පුළුවන් ඒ සිතක් හැදෙන්නේ හඳුනා ගැනීමේ සිත බලවත් වෙන්නේ ඒ රූපය පිළිබඳව හොඳ හෝ නරක හෝ ඒ සංස්කාර ඒතර විඥාණය දැනගන්නවා. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් හතරක ප්‍රවෘත්තියක් තියෙනවා. හැබැයි ස්පර්ශය උනේ නැත්තම් ඒ හතරෙම ප්‍රවෘත්තියක් පැවැත්මක් නැහැ. තේරෙනවද? එහෙනම් විශේෂ ආහාරයක්ද? සෝත සම්පස්ස. කනට බාහිර ශබ්ද. ස්පර්ශය. හැදෙනවා සිතක්. ස්පර්ශය නිසා තමයි ඒ සිත හදන්න පුළුවන් නැත්නම් හදන්න බෑ. තින්නම් සංගති පස්සෝ කරුණු තුන එකතු කරලා දුන්නේ ස්පර්ශය විසින්. ඒතර එතන ඉඳලා විඳිනවා. විඳින දේ හඳුනා ගන්න. හඳුනා ගන්න අනුව සිත බලවත් වෙනවා. කුසලයක් පිළිබඳව නම් හඳුනාගත්තේ කුසල පැත්තට බලවත් වෙනවා. නරක දෙයක් වැරදි දෙයක් පිළිබඳව හඳුනාගත්තේ අකුසල පැත්තට බලවත් වෙනවා සංස්කාර. විඥානයේ දැනගන්නවා. අරමුණ දැනගන්නේ විඥානය. දැන් එතකොට එහෙනම් එතනටත් ස්පර්ශයේ ප්‍රත්‍යද උපකාරද? කන ගාන සම්පස්ස. ගඳ සුවඳක් නාසයට ස්පර්ශ වෙන්න ඕනේද නැත්ද? සුවඳද ගඳද කියලා දැනගන්න. නැත්තම් කවදාවත් දැනගන්න බෑ. එහෙනම් විඥානයක් හැදෙනවා එතන. කර්ණ තුන එකතු කළ දුන්නේ ස්පර්ශය. ඒතර ඒ හැදුනද එතන විඳිනවා. එක්කෝ සතුට වෙනවා එක්වමනාප වෙනවා. ඒ සුවඳ මිහිරි නම් සතුටුයි. ඒ සුවඳ දුර්ගන්ධයක් නම් අමනාපයක්. එනමයි. සංඥාවෙන් හඳුනගත්තේ. මේ සුවඳ මොන වර්ගයක්ද? මොන දෙයක්ද? කියලා හඳුනගන්න පුළුවන්. දුර්ගන්ධයක් වුණත් හඳුනගන්න පුළුවන්. සතෙක් මැරිලා අපි කියනවා මාකාරි කුණු ගඳක් වෙන සතෙක් මැරිලා කියලා. අපිට හඳුනගන්න පුළුවන් නේ. ඒ වගේ ගන්ධ සුවඳ හඳුනාගෙන ඒක තමයි සංඥාවෙන් කරන්නේ. ත්‍රේණුව සිත බලවත් වෙනවා. ඒක ද්වේෂයෙන් බලවත් වෙනවා. දුර්ගන්ධ ඉවසන්න බැරි නම් ද්වේෂයෙන් බලවත් වෙනවා. හැබැයි සුවඳන සතුටේ බලවත් වෙනවා. එතකොට විඥාණයෙන් දැනගන්නවා. හරිද? ඒතර ස්පර්ශය උනේ නැත්නම් මේ ඉදිරි ක්‍රියාවන් එකක්වත් සිද්ධ වෙනවද? එකක්වත් සිද්ධ වෙන්නේ එහෙනම් ස්පර්ශයේ විශේෂ ආහාරයක්ද? නාසය මූලික කරගෙන හටගන්න සිතුවිලි වල පැවැත්මට ජීවා සම්පස්ස. බාහිර රසය. දිවට ස්පර්ශය. හැදෙනවා සිත. රස දැන ගැනීමේ සිත. මේක මොන රසද? ලුණු රසද, පැණි රසද, තිත්ත රසද, කහට රසද, ඇඹුල් රසද? දිවේ තියන්න ඕනේනේ. නැත්තම් තේරෙන්නේ නේ. එතකොට කරුණු තුන එකතු කරගෙන ස්පර්ශය. තින්න සංගති පස්ස. ඒතර ඒ අනුව විඳිනවා. ඒ රසය හඳුනා ගන්න සංඥාවෙන්. හොඳනම් සිත බලවත්. හොඳ පැත්තට. ලෝභයෙන් බලවත් වෙනවා. ඒ රස්සේ අමහිරිනා අමනාපේ ද්වේෂයෙන් බලවත් වෙනවා. විඥාණයෙන් දැනගන්න අරමුණ. මේ පිළිබඳව විඥාණයෙන් නිවැරදිව දැනගන්න. දැන් එතකොට එකන්ටත් ස්පර්ශය ප්‍රත්‍යද ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා අවසාන චුතිය දක්වාම ජීව සංපස්ස විශේෂ ආහාරයක්ද පැවැත්මට ඒ සියල්ල නාම ධර්ම. පුජ්‍යලෙක් නෙමෙයි. සත්වයක් නෙමෙයි. ජීවියෙක් නෙමෙයි. සතර මහා ධාතු ඒවා සුද්දාස්තක කලාපයත් එක්ක එකතු වෙලා සිදුවෙන ක්‍රියාවලියක්. කාය සංපස්ස. බාහිර සීතුෂ්ණ දෙක. වහටද දැනෙන ශරීරයට. ඒ අනුව හැදෙනවා සිතක්. දැන් සීතලද දැන් උෂ්ණද. කරුණු තෙන එකතු කළ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳිනවා. වේදනා. පසපච්චය වේදනා. ස්පර්ශය නිසා විඳිනවා. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත්තාම ඒක හොඳ නම් ආස්වාවෙන් බලවත් වෙනවා. ඒක නරක නම් ද්වේෂයෙන් බලවත් වෙනවා. විඥානේ දැනගන්න. ඒතර වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඒ සියල්ලටම ඒ පැවැත්මට ඒ ප්‍රවෘත්තියට ප්‍රත්‍ය වුණේ ස්පර්ශය නෙමෙයිද? ස්පර්ශය නොවුණා නම් ඒ ඉදිරි ප්‍රවෘත්තිය සිද්ධ වෙනවද? නැහැ. එහෙනම් උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ස්පර්ශයේ විශේෂ ආහාරයක්ද? මනෝ සංපස්ස. මනසින් ගන්න බාහිර අරමුණ. හදන මනෝ විඥානය. ඒක ස්පර්ශුන් නැත්නම් මනෝ විඥානයක් හැදෙන්නේ නැහැ. බාහිර අරමුණක් ඕනේ මනසට සම්බන්ධ වෙන්න. ඒතර යනුව මනෝ විඥානයක්. ඒ අරමුණ දැන ගැනීමෙන් සිතක් හැදෙනවා. ප්‍රකරණ තුන එකතු කළේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳිනවා මනසෙන්. මනස විඳින්නේ නැද්ද? විඳිනවා. හොඳට විඳිනවා මනසින්. රැයට නිදාගන්න ගියාම හොඳට කල්පනා කරලා දවසේ වෙච්ච සුබ දේවල් පිළිබඳව හොඳට ආස්වාද විඳ විඳ නෙමෙයිද නිදාගන්නේ? එහෙන් දැකපුවා, කනෙන් අහපුවා, නහයෙන් දැනගත්තේවා, දිවෙන් විඳ රස. එනවද නේ? මනසින් ගන්න අරමුණ. ඒතර ඒ අනුව සිතක් හදනවා, ඒක හඳුනා ගන්නවා සංඥාවෙන්. ඒතර ඒක හොඳනම් බලවත් වෙනවා සිත. ලෝභයෙන් ඒක අකමැති අමනාපන දේශයෙන් බලවත් වෙනවා. විඥාණයෙන් දැනගන්න. හරිද? එහෙනම් මනෝ සංපස්සයත් උපාදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් විශේෂ ආහාරයක්ද හේතුවක්ද නැද්ද? විශේෂ ආහාරයක් විශේෂ හේතුවක්. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපදින්න සැරසෙනා වූ සත්‍යයට. උපන්නා වූ සත්‍යයට. ඕනි විශේෂ ආහාරය. කොහොමද? මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනා. චේතනා කියන්නේ කුසල කුසල. කුසල චේතනා, කුසල චේතනා. කුසල කර්ම, අකුසල කර්ම. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. ඔයින් එකක් කරන්න නෙමෙයිද බැස්සේ? ආ අකුසල ආරම්මණයක් ගත්තා නම් නිරය තිරිසන් ලෝකය, പ്രേත ලෝකය. අපි එහෙට ගියේ නෑ. එහෙනම් අපි දැන් ආවේ කුසල ආරම්මණයක් එක්ක. කුසල චේතනාවක් එක්ක. කුසල සිතුවිල්ලක් එක්ක පැටලිලා ආපු මනසනේ දරන් ආවේ මෙතනට. එහෙනම් ඒක ආහාරයක්ද බහින්ද? උපදින්න ලෑස්ති වෙන සත්වයාට ආහාරය. උපන්නා වූ සත්වයාටත් එතන ඉඳලා මනස සකස් වෙන්නේ නැද්ද චේතනා මෙච්චර කාලයක්? කුසල පැත්තටත් බලවත් වෙලා තියෙනවා සිත. හැබැයි කුසල පැත්තට බලවත් වෙලා තියෙනවා. තියෙනවා. මේ මෙතනදී තමයි මේ මනෝ සංචේතන ආහාරයේදී තමයි තමන් කොච්චර කුසල් දහම් පින් දහම් සිද්ධ කරත් ත්‍ුති ප්‍රතිසන්දි දෙක ගලපනකොට යම් අකුසල සිතුවිල්ලක් ආවොත් උපදින්නේ නරකට අන්න ඒකයි මේ සංසාරේ තියෙන අතිශය භයානකාරත්වය දැන් මේ යෝදේ කෙනෙක් මට කතා කළා කතා කළා කිව්වා නිතරම කතා කරනවා පිටරට ඉන්නේ හාමුදුරනේ අපේ ඉස්සෙල්ලා හිටියකෝ බල්ලෙක් ගෙදර. ඒ බල්ලා හරි කැමතිකෝ පිරිත් අහන්න. පිරිත් අහනවලු බල්ලා. හාමුදුර කෙනෙක් කියලා බණ කියනකොටත් පැත්තකට වෙලා හොඳට වාඩි වෙලා අහගෙන ඉන්නවලු. කවදා බුරන්නේ නැහැ බයෙන්. එයාට නිදා ගන්න පිරිත් දාලා දෙන්න ඕනේ. හොඳයිද? බල්ලාට. ඇයි සංසාරේ පුරුදු කරන් අපි. ඒ තමයි සසර ගති කියලා කියන්නේ. ජම්ම ගති කියන්නේ. අහලා තියෙන හැම එකන්නේ. ඉතින් බල්ලා නලා කිව්වා. බේරගන්න හැදුවා කිව්වා ලක්ෂ 12ක් විතර වියදම් කරා කිව්වා බල්ලා මලා කිව්වා බේරන්න බෑ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක හරිනේ මැරෙනවා කිව්වා. නේ. දැන් ඊට පස්සේ දැන් ඊයේ උදේ කතා කළා කියන හාමුදුරනේ අපේ ගෙදර ඉන්නවා දැන් පූස දෙන්නේ. මට ඒකේ ෆොටෝස් ටිකක් තියලා තිබුණා. ගෙදර තියෙනලු සැටියක්. ඔය සැටිය උඩ මුළු බුදියන්නේ. සැටිය ලක්ෂ 5කලු. දැන් බලන්න හොඳට බුදි මට ෆොටෝස් ටිකක් තියවලා තියෙනවා ඔය ෆෝන් එකට. පූසගෙන හොඳට බුදි. දැන් එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ? දැන් ඔය කට්ටිය ලක්ෂ පහක සැටියක් තියෙනවා ඔය කට්ටිය ගාලා. මම නම් වාඩි වෙලාවත් නැහැ. අර පූස දෙන්න හොඳට නිදි. ඇයි ප්‍රතිසන්දිය වැරදුනා. ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි දෙක ගලපන අවස්ථාවේ අකුසල ආරම්භණයක් ගත්තේ. ත්‍රිසන් ලෝකයකට සම්බන්ධ කරලා දුන්නේ. හැබැයි ප්‍රවෘත්තිය පැවැත්ම හොඳයි. දන් දීලා තියෙන පෙරභාවය. දැන් යාගේ සතර මහා ධාතු හා එයාගේ සිතුවිලි සුවසේ පවත්වනවද නැද්ද? හැබැයි ප්‍රතිසන්දිය වැරදිලා. වරද්දගත්ත ප්‍රතිසන්දිය. හැබැයි ප්‍රතිසන්දිය වරද්දගත්තට උපස්තම්භක කර්මය සහයෝගය දෙන කර්මය මොකද්ද? පෙර භවයේ කරගත්ත කුසල කර්මවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. දැන් තේරෙනවා. දැන් පැහැදිලිද කියන්නේ? ඒතකොට චේතනාවන් නේද මේ සියල්ල සිද්ධ කරන්නේ. මනෝ සංචේතනාහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව තමයි අවසාන අවස්ථාවේ ඒ ආරම්මණයක් අරගෙන මේ භවයට එන්නේ. එන උපදින්න සැරසෙන්නා වූ සත්‍යයට ඒකයි චුල්ලසෝතාපන්න සෝවන් වෙනතුරු අතිශය භයංකාරයි. කොච්චර දන් දුන්නත් කොච්චර කුසල් දහම් සිද්ධ කළාත් කොච්චර පින්කම් සිද්ධ කළාත් කටින සිවුරු 1000ක් පූජා කළාත් අවසාන ආරම්භණය තමයි තීරණය කරන්නේ. අවසාන ආරමුණමයි තීරණය කරන්නේ. මේ චුල්ල සෝතාපන්න පුජ්‍යලයට කිසි ගැටලුවක් නැහැ. එයාට කිසි බයකුත් නැහැ. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා. එයා දැනගෙන යන්නේ. ඇයි? ධර්මය දැනගෙන තියෙනවා ධර්මය දැකගෙන තියෙනවා. එයා කිසි බයක් නැහැ. එයාට ප්‍රත්‍යක්ෂයි. එයා නිරයන්නේ නැහැ කියලා. තිරිසන් ලෝකයක් නැහැ කියලා, പ്രേත ලෝකයක් නැහැ කියලා ඒ සඳහා අවශ්‍ය කරන ආකාරයට එයාගේ මනස සකස් වෙන්නේ නැහැ. ඒ චේතනා සකස් වෙන්නේ නැහැ. මම මේක කලින් ධර්ම දේශනා සති දෙකකට තුනකට කලින් කිව්වා. සෝවාන් පුජ්‍යලේ කඳුර ගන්න ආකාරය කරුණු හතකින් මම පෙන්නවා. පෙන්වලා දුන්නා. ඇහුවේ නැද්ද? මේ සති තිය සතිය නැත්නම් පිට සතිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊට ඉස්සර සතිය සෝවන් පුච්චරේ කඳුර ගන්න තියෙන කරුණු හතක් ගැන කිව්වා. බලන්න එක අපරිවයන් කළ බලන්න ඒක YouTube එකේ තියෙනවා. එහෙනම් මනෝ සංචේතන ආහාරය උපදින්න ඉන්න සත්‍යයට උපකාරද නැද්ද විශේෂ ආහාරයක්ද නැද්ද? උපන්නා වූ සත්‍යයටත් මේක ගෙනියන්නේ. සංස්කාර අවසන් වුණොත් ඊගා බස් බප්පේ සංගයන්නේ. සංකාරපච්චය විඥානයි. ඒතර සංස්කාර කිව්වේ මනෝ සංචේතන ආහාරයට තමයි ඔය සංස්කාර කියලා කියන්නේ. ඒතර සංස්කාරයන්ට හේතු අවිද්‍යාව. අවිද්‍යාවට හේතු ආශ්‍රව. ආශ්‍රව වලට ආශ්‍රව කියන්නේ චන්ද්‍රාගය. චන්ද්‍රාගය කියන්නේ තණ්හාව. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආහාර වලට මේ ආහාර සියල්ලටම හේතුව හරිද එතකොට? ඉතින් කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ මේවා. තේරෙනවද? එහෙනම් මනෝ සංචේතන ආහාරය උපන්නා වූ සත්‍යය එතන ඉඳලා ම චේතනා හදනවද නේද? සිත දෙපැත්තට බලවත් වෙනවද නේද? හොඳ පැත්තටත් බලවත් වෙනවා නරක පැත්තටත්. දැන් වැඩිපුර කරගන්න ඕනේ මොකක්ද? නෑ වැඩිපුරම හොඳටම කරගන්න චුලසෝතපන්න. එතනට આવොත් බය වෙන්න අවශ්‍ය නෑ. එතනින් මෙහාට නම් ඉතින් බයම තමයි. කිසි කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ. කොහේ යයිද කියලා. තේරුණා? එහෙනම් කර කබලින්කාර ආහාර, පස්සාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාරය. ඒතර විඥාන ආහාරයත් උපදින්න ඉන්නා වූ සත්‍යයටත් ප්‍රයෝජනද නැද්ද? ඒදි විඥානේ බැරින්නේ මේකේ. උපදින්න සැරසෙන්නා වූ සත්‍යයට. විඥාණයට ආහාරයක් දුන්නේ කර්ම වලින්නේ. කුසල කර්ම කුසල කර්ම කුසල සංස්කාර සංකාරපච්චය විඥාන. ආ බැස්සා. එහෙනම් උපදින්න ඉන්න සත්‍යයටත් විශේෂ ආහාරයක් එතන ඉඳලා චුතිය දක්වාම විඥානය අවශ්‍යද නැද්ද? චක්කු විඥානයත් ඕනේ. සෝත විඥානයත් ඕනේ. ගාන විඥානයත් ඕනේ. ජීවා විඥානයත් ඕනේ. කාය විඥානයත් ඕනේ. මනෝ විඥානයත්. දැන් එහෙනම් එතකොට උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් විඥානයේ ප්‍රත්‍යද උපකාරද ප්‍රයෝජනද නැද්ද? හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ආහාර හතර විශේෂ ආහාර හතරද? හොඳයි. ඔය ආහාර හතරම හැදෙන එක හේතුවක් තියෙනවා. තණ්හාවයි. තෘෂ්ණාව නිසා තමයි කර්ම කරන්නේ. තෘෂ්ණාව නැත්තම් මේ ලෝකෙ කිසි කෙනෙක් කර්ම කරන්නේ ඕන්න තණ්හාව සහ මුලින්ම එක ශේෂයක් ගන්න නැතුව සම්පූර්ණ තෘෂ්ණාව අවසන් කරන්න බලන්න සංස්කාර හදන්න පුළුවන්ද කියලා බලන්න. හදන්න බැහැ. කබලින්කාර ආහාරයටත් හේතුව තණ්හාව නෙමෙයිද? ආහාර ගන්න රස තණ්හාව නැද්ද? කාටවත් නැද්ද රස තණ්හා? තියෙනවා. තියෙනවනේ. ඔව්. ඒතර කබලින්කාර ආහාරයනේ රස තණ්හාව කියන්නේ. ආ එහෙනම් තියෙනවනේ. තණ්හාව නේද හේතුව? ඔව්. ඒතර ස්පර්ශය වෙනවට කැමතිද නැද්ද? ඒ ස්පර්ශෝ නැත්නම් මේ විඳින්න බෑනේ කොහොමද විඳින්නේ? ඇහෙන් විඳින්නත් බෑ, කනෙන් විඳින්නත් බෑ, නාසයෙන් විඳින්නත් බෑ, දිවෙන් විඳින්නත් බෑ, කයෙන් විඳින්නත් බෑ, මනසෙන් විඳින්නත් බෑ. ස්පර්ශයක් උනේ නැත්තම්. එතකොට එහෙනම් තණ්හාව තියෙනවද? තියෙනවා තියෙනවා තණ්හාව. ඇහැට රූප ස්පර්ශ කරගන්න හොඳ රූප ස්පර්ශ කරගන්නම තමයි කැමති. තියෙනව නේද? එහෙනම් තණ්හාවද හේතු? ඔව්. එහෙනම් මනෝ සංචේතන ආහාරයට මනසේ සකස් වෙනා සිතුවිලි වලට ප්‍රශ්නාව නේද මූලික සංස්කාර. ඒතකොට ඒක එහෙනම් විඥානයේ පැවැත්මට කැමතිද නැද්ද? ඒකේ තණ්හාවයි. කැමැති කියන්නේ තණ්හාව. දැන් විඥානය හොඳයි මේ අවස්ථාවේ ශරීරයෙන් ඔය සතර මහා ධාතුන්ගේ බැහැර වෙනවට කැමතිද? ඉතින් ඒ කැමැති කියන්නේ තණ්හාවනේ. තේරෙනවද? කැමැති කියන්නේ මොකක්ද? තෘෂ්ණාව. කැමැති කියන්නේ ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම, කාමච්ඡන්දය, තෘෂ්ණාව, බැඳීම්. ආ. දැන් එහෙනම් කබලින්කාරහාර පස්සාර මනෝ සංචේතරහන විඥානාහාර උපදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ප්‍රත්‍යයයි උපකාරයි ප්‍රයෝජන දෙන්නේ. ඔය ආහාර හතරම හදන හේතුව මොකක්ද? හොඳයි. එතකොට ඒ ආහාර හතරෙන්ම හදන්නේ පුජ්‍යලේද? සත්‍යයේද? නාම රූප දෙකද? නාම රූප දෙක. එහෙනම් මේ තෘෂ්ණාව සහ මුලින් අවසන් කළොත් ඒ Nirodhayයි. ඒ අවස ඒ නිවනයි. ඒ නිවන. ඒකට මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික නෙමෙයි ලෝකෝත්තරයි. ලෝකෝත්තර වෙන්න ඕනේ. ලෝකෝත්තර වෙන්නේ විදර්ශනා ප්‍රඥාවත් එක්ක ඕනේ. සම්මාදිට්ඨියට එන්න. විදර්ශනා ප්‍රඥා ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. කර්මයට විපාකයක් තියෙනවා කියලා පිළිගන්නේ එක ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. හේතුඵල ධර්මතාවයන් නිවැරදිව දැකලා සියලු දේ අත්හැරීම පිළිබඳව වෙරවඩනවා නම් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගාටම ලෞකික වශයෙන්ුත් තියෙනවා ලෝකෝත්තර වශයෙන්ුත්. විදර්ශනා ප්‍රඥාවත් එක්ක යෙදෙනවද? ඒ ලෝකෝත්තර. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ලෞකික පැත්තටත් පුළුවන් මේව දිනු කරන්න. ලෝකෝත්තර පැත්තටත් පුළුවන්. හැබැයි සසරෙන් නිවනට නම් ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත දිනු කරන්න ඕනේ. අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. ඒ මාර්ගය. දැන් මොන මාර්ගයද යන්නේ? සසරෙන් නිවනට බණ කිව්වේ කැමැතිනම් සසරට යන්න පුළුවන්. හැබැයි සසරට ආයි නැවත සසර ප්‍රාර්ථනා කරනවා නම් අර පූසෝ දෙන්නා වගේ ඉන්නත් පුළුවන්. හැබැයි පින් කළා තියෙන හොඳට කුසල් දහම් පින්දම් සිද්ධ කළා තියෙන අවසාන අවස්ථාවේ ප්‍රතිසන්දිය වැරදුනා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිසන්දිය හොඳයි. හා හැබැයි ප්‍රවෘත්තිය ටික ප්‍රවෘත්තිය පැවැත්මේ අඩුපාඩුවක් තියෙනනේ. අරමුණු ඉටු වෙන්නෙම හරියටම ඉටු වෙන්නේ නෑ. තේරෙනවද? එතකොට ප්‍රතිසන්දියේ ප්‍රවෘත්තිය දෙකම හොඳයක් තියෙනවා. ධන කුේරෙ ඉන්නේ ප්‍රතිසන්දියත් හොඳයි පැවැත්මත් හොඳයි. ඒතර මේ දුප්පත් අසරණ අහිංසකයි ප්‍රතිසන්දි හොඳයි. ප්‍රවෘත්ති දීලා නැහැ. වෙන් කළා නැහැ. දැන් හරිද? ඒතර කර්මානුරූපව. කුජලයක් හදන්නේ. නාම රූප දෙකක් හදන්නේ. විකෘති සුද්දාස්තක කලාප හදනවා. ඒ පිළිබඳව මනසට දුක් දෙනවා. මනසට පීඩාවක් දෙනවා. පීඩනයක් ඇති කරන්නේ. ඒ තමයි කර්මයේ විපාක විඳිනවා කියන්නේ. ධර්මදේශන අවසන් කරන්න කාලය ඉවරයි. පැහැදිලි. හේතු හතර අයින් කරන්න. හැබැයි හේතු හතර නිකන් අයින් කරන්න බෑ. තණ්හාව අයින් කළොත් හේතු අයින් වෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය හේතුව හැටියට ගත්තේ. සමුදාය සත්‍ය තෘෂ්ණාව. හොඳයි ඒක අයින් කරන්න වෙනවා. තේරෙනවද? එහෙනම් සසරෙන් නිවනට බණ කිව්වේ පින්කමේ දායකත්වය තලවතු කොට පදිංචි මානෙල් පුරේ මහත්මයා ඇතුළු ඥාතීන් මිත්‍රාදීන් විසින් ප්‍රධාන අරමුණ සසරින් නිවනට යාමට වෙරදරන ඔබ අප සියලු දෙනාටම මේ උතුම් වූ ධර්ම දානමය කුසලය මහත් වූ උපකාරයක්ම වේවා කියලා. ඒ වගේම MJN පෙරේරා මෑනියන්, වින්සන් කුරේ පියාණන්, චන්සිරි කුරේ සොහයුරා, ආර්.එම්. මේරිනෝනා මෑනියන්, H.W. ඩැනියෙල් ලප්පු පියාණන් යන අය ප්‍රධාන කොට වර්ග පරම්පරාවල පරිලෝසප සියලු ඥාතීන් මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා. රෝගී වී සිටින H එච්.එම්. සුමනදාස ස්වාමි පුරුෂයාට දූ දරුවන් හැම පවුල් වලට සුජීවත්ව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට ධර්ම දේශනාවට නන් අයුරන් සහභාගී වූයාට ලංකාවාසී ලෝකවාසී සියලුම මනුෂ්‍ය වර්ගයාට සෙත් ප්‍රාර්ථනා කරන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ බුද්ධ පුත්‍රයන් අපගේ දේශකයාණන් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. නිවනත් ලැබේවා කියලා පවත්ී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මෙම කුසලය අනුමෝදන් කරන අතර බෞද්ධ මාධ්‍යාලේ කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පරිලෝක ප්‍රඥාතින් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාවන් කියන්නේ හොඳයි සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ රෝගී වී සිටින සමනදාස් ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඒ තුලින් මේ සියලු දෙනාටම යහපතක් වේවා සතක් වේවා සාන්තියක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනේ දීර්ඝායු සම්පත් සැලසේවා ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියනවා. දේශකයන්න් වහන්සේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් විවදාල සියලු ස්වාමින් වහන්සේලාගේ පරලෝක ජීවිත සුගතිගාමී වේවා. ඒ සියලු දෙනාත් තයික්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න මේ බෞද්ධ මාධ්‍යාල කාර්ය මණ්ඩලයටත් ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවණය දීර්ඝායු සම්පත් සැලසේවා කියලා සාදු දෙයයන් දෙවියන්ට පින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝ චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ භවය තුලදීම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු